හොඳ පින්වත් එහෙනම් අදත් මේ පින්වතුන්ට යම්සි ප්‍රශ්නයක් තියෙනවා නම් නගන්න. එහෙමත් නැත්නම් ධර්ම දේශනා මුල් කරගෙන කාරණා පතු කරන් තියෙනවා නම් එහෙම නැත්නම් කමඨහන් සුද්ධ කර ගැනීම වගේ දෙයක් කරගන්න තියෙනවා නම් ඉස්න අවස්ථාව ගන්න කියලා ආර්දනා කරනවා. යෝෂ්ඨ තැන ඉදිරිපත් කරන්න පුළුවන්. නිර්වාණ සන්නයි ගරු ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ මට මේ දේශනාව සම්බන්ධයෙන් ප්‍රායෝගික ජීවිතය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. දැන් ස්වාමීන් වහන්සේ මේ සූත්‍රයේ කතා කරන සමාධිය හා සම්බන්ධ රූප දර්ශන ගැන කතා කරනවානේ දැන් සමාධිය මේ උපක්ලේශයන් නිසා නැති වෙනකොට මේ රූප දර්ශනත් නැති වෙනවා කියලා කියනවනේ. ඒ කොයි වගේ රූප දර්ශන වෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? ආරෝප සංඥාවක් පිළිබඳ. නෑ. ඔව් අතරම මෙතනදී අතරම මේ මම කලින් දවසේදීත් මතක් කළා මේ උපක්ලේශ සූත්‍රය දේශනා කරද්දී බුදුරජාන් වහන්සේ ප්‍රස්තුත කරගන්නේ අනුරුද්ධ සාමින් වහන්සේ දිබ්බ චක්කු කියන අවස්ථාව පසු කරගෙන යනකොට නැත්නම් ඒක හදාරනකොට උන්වහන්සේට පැමිණි බාධාවන් ජය ගන්නා ආකාරය. හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ අපි දැන් මේක අහලා දිබ්බජක්ක ඇති කරගන්න උත්සාහත් විය යුතුයි කියලා. මොකද ඒක වෙලා කරන්න අපහසු වැඩක් ටිකක් නෙමෙයි උඟක් අපහසු වැඩක්. ඒ නිසා ඒ බඳු පැත්තකට මේ පින්වතුන් යොමු කරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. එහෙම අදහසක් නැහැ. මම මේ බඳු දෙයක් කරන්න බලාපොරොත්තුකුත් නැහැ. ඒ නිසා ඒක නෙමෙයි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේ කතා කරන උපක්ලේශයන් සමත විදර්ශනා දෙකටම සෑහෙන දුරට පොදුයි. එතකොට එතන ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපක්ලේශ ධර්ම අපි තේරුම් අරගෙන කොහොමද සමතේදී වේවා විපස්සනාදී වේවා පුදුවේ අපි කොහොමද ඒවා ගැන පුංචි අවධානයක් යොමු කළා ඒවෙන් පරිස්සම් වෙන්නේ. ඒ බඳු උපක්ලේශයන්ගෙන් වළකින්නේ කොහොමද? ඒ වගේමයි ඒවෙන් වලකින්නේ කොහොමද ඒවා ජය ගන්න කොහොමද කියන කාරණාව තමයි මතක් කරගන්නේ. නමුත් ඉතින් අර ප්‍රස්තුතයට අදාළව බුදුරජාන් වහන්සේ මේ කාරණා මතක් කරද්දී ඒ දිබ්බ චක්කුට අදාළව තමයි පොඩ්ඩක් විස්තර කරලා තියෙන්නේ ආලෝක සංඥාවන්, රූප පෙනීම මේ වගේ කාරණාවන් තමයි මතක් කරලා තියෙන්නේ. කියන්නේ දැන් අපි දිබ්බ චක්කු කියන එක තේරුම් සාමාන්‍ය වශයෙන් තේරුම් ගත්තොත් හිතා ගන්න තියෙන්නේ අපේ හිත තුලින් හදාගත්ත හොඳ ආලෝක ස්වභාවයක් යොමු කිරීම තුලින් විනිවිද යන්න පුළුවන් ගතියක් ඇති වෙලා හිතේ එතකොට ඔන්න අනිත්‍යයට නොපෙනෙන දේවල් රූප දර්ශනය වෙන්න පටන් අර ගන්නවා. ඒක කොහොමද හරියට කරගන්නේ කියන එක තමයි මතක කරලා තියෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ දැන් ඔය සමාධියත් එක්ක ඇතිවෙන මන හිතේ ඇතිවෙන ආලෝක සංඥාවන් හොඳට හික්මවා ගන්න පුළුවන් කෙනෙකුට බාහිර ලෝකයේ තියෙන ආලෝක සංඥාවන් වල වෙනස්කම් ඇති කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. කියන්න බෑ. සමහර විට ඉතින් පුළුවන්කමක් ඇති. ඒ කියන්නේ දැන් දැන් බුදුරජාන් වහන්සේටත් ඒ අනිකුත් රහතන් වහන්සේලාටත් සමහර විට ඉතින් ආලෝකයක් පතුරවන්න ඒ වගේ දේවල් ඉතින් පුළුවන්කම තියෙන්න ඇති කියලා ඉතින් කියත හැකි. මොකද ඒක නම් ඉතින් මම හරියටම කියන්න දන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ මේක ප්‍රායෝගික ජීවිතයේ මම ලබපු අත්දැකීම. දැන් දැන් අපි දැන් ওই මූවිස් දැන් චිත්‍රපට එහෙම බලන්න ඉතින් කට්ටිය සැදී පැහැදී දැන් බලන්න පටන් ගන්න ගන්නකොට ඔව් වෙලාවක් යනකොට දැන් මගේ හිත ඇදිලා ගියොත් දැන් කොහොම සුළුපී කාන්තාවක් හරි එහෙම දැන් දැක්කහම දැන් කලදාවක් යනකොට මේ මේ ගෑනුවෙක් කෙනාගේ මූණේ තියෙන මේ අර ඔලු කට්ට වගේ එක තමයි මේ මස් වෙලා පේන්නේ. අර මූණ වෙනුවට. හ්ම්. එනේ දැන් මූණ දැක්කහම මූණේ ඇතුලේ තියෙන ඔලු කට්ටේ ස්වභාවය නිකන් හිතා ගන්න පුළුවන් වගේ. ඉතින් එතකොට දැන් අර තියෙන හිතේ දැන් තිබුණා නම් ආ බොහොම ලස්සනයි කියලා හැඟීමක් ඒක නැති වෙලා යනවා. ඊට පස්සේ දැන් ඒ චිත්‍රපටිය බලන්නත් එච්චර ආසාවක් ඇති වෙන්නේ නැහැ දැන් අර. එතකොට අර හිත නිකන් ඇලෙන්නේ නැති ස්වභාවයකට එනවනේ. හරි. ඉතින් මට ඒක දැනගන්න ඕනවනේ මේ මොකක් හරි සමාධියක් නිසා මෙහෙම නෑ මම සමාධිය නිසා වෙන්නත් පුළුවන්. මොකද <clears throat> අපි හොඳ ප්‍රබල සමාධියක් තියෙනකොට හිතන්න අපි අපේ කයට අවධානය යොමු කරාමත් ඒ සමාධිය නිසාම හැම විනිවිදගෙන ගිහිල්ලා ඇතුලේ තියෙන කොටස් පේන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් නැත්නම් යෝගාවචරයෙන් කතා කරනවා ඒ අය හොඳට කයට අවධානය යොමු කරගෙන සක්මනේ නිරත වුණා. හැබැයි සක්මනේ වෙලාවක් යනකොට දන්නේම නෑ මේ කය ඇතුලේ තියෙන දේවල් පේන්න ගත්තා. දන්න හෘදේ වස්තු වෙන්න පුළුවන්, වකු අඩු වෙන්න පුළුවන්, බඩවැල් වෙන්න පුළුවන්. ඒ වගේ තියෙන දේවල් පේන්න ගත්තා. නැත්නම් ඇටසැකිල්ල පේන්න ගත්තා කියලා එහෙම කතා කරනවා. ඒ වගේම ඇතැම් විට ඔය කියන සමාධිය අපි ඉස්සරහා වාඩිලා ඉන්න යෝගාචරයට යොමු කරාම සමහර විට අපිට ඔය ප්‍රබල සමාධිය නිසාම එයාගේ ඇඟේ තියෙන කොටස් උනත් පේන්න ඉඩ තියෙනවා. ඉතින් මම කියන්නේ මේක අනිවාර්යෙන් ඇති කරගත යුතු හැකියාවක් කියලා. ඉතින් ඇතම් කෙනෙකුට එයාගේ සමාධියේ තියෙන ප්‍රබලතාවය නිසා මෙබඳු දෙයක් වෙන්න පුළුවන්. හැබැයි නොවුනා කියලාත් ප්‍රශ්නයක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ හිතලා කරනව නෙමෙයි ස්වාමීන් වහන්සේ හිතේ එහෙම මේ අර උපාදානයක් ඇති වෙනකොට තමයි මේ වගේ දේවල් වෙන්නේ. ආ උපාදානයක් නම් කියන්න බෑ හැබැයි මෙතන උපාදාන වීමක් නෙමෙයි අර සමාධියේ තියෙන ප්‍රබලත්වය නිසා ඒ විනිවිද යාමේ හැකියාවක් ඇති වෙලා. එතකොට එතන උපාදානයක් කියනවාට වඩා කියන්නේ සමාධියේ ප්‍රබලතාවය නිසා ටිකක් අර ඇතුළත දර්ශනයක් සාමාන්‍ය මතු පිට ඇහැට පේනකට වඩා ටිකක් ගැඹුරක තියෙන දෙයක් පෙනීමේ හැකියාවක් යෝගාචරයට ඇති වෙනවා. හැබැයි මේක නෙමෙයි ඉතින් දිබ්බචක්කු කියන්නේ නම්. දැන් දිබ්බචක්කු කියලා සාමාන්‍යයෙන් කියන්නේ අනිත්‍යයට නොපෙනෙන අපි මේ පර්වත විනිවිදගෙන යන්න පුළුවන් නැත්නම් බිත්තියක් විනිවිදගෙන යන්න පුළුවන් ඈත තියෙන දේවල් ඔන්න වගේ දේවල් පවා දර්ශනය කරගන්න පුළුවන් හැකියාවක් තමයි සාමාන්‍යයෙන් දිබ්බචක්කු කියන්නේ. ඒකටම එකතු කරනවා චතුූපපාත ඥානය කියන එකත්. එතනදි සඳහන් වෙන්නේ කර්මානුරූපව කොහොමද කෙනෙක් එක තැනක ගිහිල්ලා මේ මේ භවයෙන් චුත වෙනකොට කර්මානුරූපව ගිහිල්ලා තවත් තැනක පහළ වෙන්නේ කොහොමද එයා එතන ඉපදුනේ ඒකට මුල් වෙච්ච කාරණා මොනවද ඔන්න වගේ දේවල් තමයි සාමාන්‍ය චතුප්පස් ඥානයේදී කතා කරන්නේ ඒ හැකියාවත් ඉතින් මේකටම සාමාන්‍යයෙන් ඈඳලා තමයි කතා කරන්නේ ඒකයි ස්වාමීන් වහන්සේ දැන් මට හිතුනේ දැන් මේ වගේ දේවල් මේ මෙහෙම පේන්නේ සමහර වෙලාවලට අර හිතේ මගේ සමාධිය කැළපුණොත් ඔව් කියන්න. ඒ සමාධියද මේ ආබාධයක් වෙනවනම් වගේද මේව මතුවලා පේන්නේ කියලායි මම එහෙම සමාධියට බාධාවක් වෙනකොට නම් නෙමෙයි සමාධිය සාර්ථක වෙනකොට කියලා තමයි කියන්නේ. ඔව් නෑ කියන්නේ මෙහෙමනේ අපි මේ කතා කරන්නේ තනිකරම සමත සමාධිය. ඔව් සමත සමාධිය සාර්ථක වීම කියලා කියන්නේ ඇත්තටම කියන්නේ අතින්දි බලාපොරොත්තු වෙන්නම සමාධිය මුල් කරගෙන ඒ සමාධිය වෙනත් තැනකට යොමු කළා ඒ අනිත්‍යයට නොපෙනෙන දෙයක් දැක ගැනීමේ හැකියාවක් මේ හදලා තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේ සාර්ථකත්වය කියලා කියන්නේ එකwidehatකින් අපි ඒ අරමුණු ටික පෙනීම. නමුත් ඉතින් ඒකේ තවත් පැත්තක් අපිට විපස්සනාදි කතා කරන්න පුළුවන්. අපි එතෙන්ද සමාධියේ සාර්ථකත්වය කියලා කියන්නේ හිතන්න බොහොම යහුසුලුව පහළ වෙන විවිධ අරමුණු තියෙනවා. ඒ ඒ අරමුණට හිත බොහොම යොහුසුලුව නංවමින් එතන එතන හිත ඒකාග්‍ර වෙමින් පවත්වා ගන්න පුළුවන් හැකියාව තමයි මුලදී සමාධියේ සාර්ථකත්වය වෙන්නේ. හැබැයි පස්සේ ඒවා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ කියන්නේ පස්සේදී අරමුණු සම්පූර්ණයෙන්ම අපි හිතමුකෝ නොදැනී ගියා අරමුණු දැන් හිතට වැඩක් නැහැ ඒවා තිබුණට බලන්න හිතෙන්නේ ඒකක්වත් විමර්ශනය කරන්න හිතෙන්නේ නැහැ උපාදාන කෙරෙන්නේ දැන් ඔන්න හිත නිදහසේ ඉන්නවා ඔන්න ඔතෙන්දී ඇත්තරම කතා කරන්න වෙන්නේ සමාහිත බවක්. එමත් නැත්නම් හිතේ තියෙන පැහැදිලි බවක්. දැන් එතන අර කලින් වගේ හිත එක තැනකට යොමු වෙච්ච හිර වෙච්ච සමාධියක් ගැන නෙමෙයි කතා කරන්නේ. මෙතෙන්දී කතා කරන්නේ හොඳට හිතේ විනිවිද යන ගතියක්. පැහැදිලි ගතියක්. මොන දේ පහළ වුණත් වේදනාවක් පහළ වුණත් සංඥාවක් පහළ වුණත් හිතට විතර්කයක් පහළ වුණත් අරමුණක් පහළ වුණත් හිතවිල්ලක් පහළ වුණත් මේ මොනවා පහළ වුණත් හොඳට ක්ෂණිකව දැක ගන්න පුළුවන් හැකියාවක්. ඔන්න වගේ හැකියාව සඳහා වමනා කරන චිත්ත ඒකාග්‍රතාවයක් සමාධියක් ගැන තමයි කතා කරන්නේ. ඒ නිසා මේවා ඔක්කොම ඉතින් අර අවස්ථානුකූලව තමයි මුල් අවස්ථාවේ තියෙන සමාධි මට්ටම නෙමෙයි අපිට ටික ටික එහාට යනකොට නැත්නම් විශේෂම විපස්සනාවට යනකොට කතා කරන්න වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න අවශ්‍යයි. ඔව් ඔව්. ඔව්. දැන් සාමාන්‍ය ජීවිතයේ ස්වාමීන් වහන්සේ මම මේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, සුත්තානුපස්සනාව ඔය තුනම මිශ්‍රව වගේ යෙදෙනවා ස්වාමීන් වහන්සේ. ඒ අවස්ථාව යෙදෙන විට හරි පාවිච්චි කරනවා. මේ නැතුව මේ පරියංග භාවනාව එහෙම කියලා කරන්න මට ගොඩක් වෙලාව නැහැ ස්වාමීන් වහන්සේ. හරි. ඉතින් නම් මෙහෙම කරනකොට දැන් වැඩිපුරම දැන් හිතේ ස්වභාවය මේ නිරීක්ෂණය කරන්න පුළුවන් වෙලාවට මට දැනෙලා තියෙනවා දැන් දැන් මොකක් හරි අරමුණක් ආවහම හිත කලබුණොත් තරහක් හරි යාතාවක් හරි ආවහම අර හිතේ ස්වභාවය හිතේ වර්ණය වගේ වෙනස් වෙනවනේ ස්වාමීන් වහන්සේ. හරි. ඔව්. සමහර අවස්ථාවල් තියෙනවා මේ හිතේ ස්වභාවය බොහොම අර මධ්‍යස්ථ ස්වභාවය හරිම ප්‍රබලයි. ඒකේ ශක්තිය නිකන් ශක්තියක් වගේ තමයි දැනෙන්නේ. ඒකේ තියෙන මේ විභවය හරි ප්‍රබලයි. අර කියන්නේ ඒ අර තරහ යන්න කොච්චර අවස්ථා යෙදුණත් තරහ එන්නෙම නැහැ වෙලාව. හොඳයි. ආසාව වැඩි වෙන්න කොච්චර දේවල් මේ වෙනුණා අර ආසාව ඒ හිතට ගන්න බෑ අල්ල ගන්න බෑ. හ්ම් හ්ම්. ඔව්. නිකන් හිතවිලා වගේ නිකන් නිකන් විභවයක් වගේ දෙයක් තියෙනවා වගේ දැනෙනවා. හැබැයි හැමතිස්සෙම නැහැ. හරි. ඒක නැති වෙනවා. මට හිතෙනවා ඒක ස්වාමීන් වහන්සේගෙන් දැනගන්නේ තත්ත්වේ අපි තියාගන්න උත්සාහ කරන්න ඕනේද ස්වාමීන් වහන්සේ නැත්නම් ඒක ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය දැනගත්තාම ඇතිද කියලා. ඔව්. ඇත්තටම දැන් සමාධියක හිත ඔන්න වගේ හොඳට ප්‍රබලව තියෙනකොට කොහොමත් ඉතින් අරමුණු කිට්ටු වෙන්නේ නැහැ. ඒ හිතන්න දැන් විශේෂයෙන්ම ආසාවට ප්‍රතිපක්ෂ සමාධියක් තමයි අපපනිහිත සමාධිය කියලා කියන්නේ. එතන යා දැක්ක මේ විවිධාකාර සංකත අරමුණු ඒ සංකත අරමුණු දැක දැක දැක දැක හිඳලා එතෙන්දී යාට තේරුණා මේතන තියෙන දුක. මේ වාගේ තියෙන දරතේ. ඒවා තියෙන පීඩාව. එයා තේරුණා යෝගාවචර තේරුම් ගත්තා. ඊට පස්සේ ඉතින් එයා තේරුම් ගන්නවා මේවා මේ මේ වෙලාවේදී මේ වර්තමාන වශයෙන් පැනනගෙන අරමුණු වල තියෙන මේ බඳු දුකක්. අනාගතයේදී කොච්චර ප්‍රාර්ථනා කරත් ඊළඟ භවයක් ලැබුණත් මේ ලබන්න හම්බෙන්නේ මේ වගේම මේ දරතයක් මේ වගේම දුකක් මේ වගේම අරමුණු ස්වභාවයක් තමයි ලබන්න වෙන්නේ. ඒ නිසා වැඩක් නැහැ මේකට ආසා කළා. මේ ප්‍රාර්ථනා කළා වැඩක් නැහැ. කියලා අන්න ඔය ආකල්පය හිතේ වැඩෙන්න වැඩෙන්න තමයි අන්න අපන්හිත මට්ටමකට හිතපත් වෙන්නේ. ඉතින් ඒ වෙලාවේදී ඉතන ඒබඳු සමාධියක හිත පවතිනකොට කිසිම අරමුණකට ඉඳා ඒබඳු හිතක් ඇල්මක් දක්වන්නේ ඉතාමත් ප්‍රනීත මට්ටමේ මේ සින්දුවක් වෙන්න පුළුවන් සද්දයක් වෙන්න පුළුවන් රූපයක් වෙන්න පුළුවන් නමුත් හිතේ නෑ කිසිම ඒ ගැන බැඳීමක් ඇලීමක් ආසාවක් ඒ නිසා සමහර විට දැන් අපි අනිමිත්ත පැත්තෙන් කියනවනම් හිත මොකක්වත් වුණ නිමිති ගන්න නැති තත්ත්වයකටපත් වෙනවා හිතට වැඩක් නැති වෙලා හිත කැමති ඊට වඩා නිමිති නොගෙන සැහැල්ලුවෙන් හිතේ පවිත්‍රත්වය රැකගෙන ජීවත් වෙනවා ඒ වගේ මට්ටමකදී කොච්චර ලස්සන දේවල් පෙනුනත් ඒවා නිමිති නොගෙන හිත තමන්ගේ පාඩුවේ ඉන්නවා හැබැයි අර කිව්වා වගේ ඒ සමාධියේ රැකවරණය තියෙන කාලයේදී නැත්නම් ඒ සමාධියේ ආభాෂය සමාධියෙන් ලැබිච්ච ඒ බලපෑම තියෙන කාලෙදී තමයි ඔක හැබැයි සිද්ධ වෙන්නේ. පස්සේ පස්සේ හැබැයි සමාධිය තව තව නිකන් අපිටම දුර්වල වෙලා නැවතත් හිත නිකන් අර සම්මුතියේ පැටලලා ඉන්න වෙලාවකදී ආයෙත් හැබැයි ආසාව ඇති වෙන්න පුළුවන්. ආයෙත් අර නිමිති ගන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ විපස්සනා සමාධිය වලින් ලැබෙන ඒ හිතට ලැබෙන ආభాෂය හරි ප්‍රබලයි. ඒක සමාධියෙන් මිදුණ අවස්ථාවේදී තවත් කාලයක් යනකම් ඒක හිතේ රැඳිලා තියෙන්න පුළුවන්. හැබැයි යම් වෙලාවක ඒක සම්පූර්ණයෙන්ම නිකම් බොඳ වෙලා, දුර්වල වෙලා, නැවතත් සම්මුති වල හිත සහන කාලයක් නිමග්න වෙලා, මිදන් වෙලා එන්න එන්න හැබැයි ආයෙත් නිමිති ගන්න පුළුවන්. ආයෙමත් හිත දේවල් වලට ආසා කරන්න පුළුවන්. ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ අපේ හිතේ රාග, දේශ, මෝහ තියෙන තාක් අපි යම් අවදානක අවදානමක තමයි ඉන්නේ. తాවකාලිකව අපිට රාග දේශ මොහ වලින් තොරව නිමිති නොගෙන දෙයකට ආසා නොකර අරමුණක නොබැඳී ඉන්න පුළුවන්. හැබැයි අපේ හිතේ සම්පූර්ණම රාග ද්වේෂ මෝහ නැති නිසා ආයෙත් හැබැයි වට ආසාව නිමිති ගැනීම සිද්ධ වෙන්නත් පුළුවන්. ඔව් ඔබ පැහැදිලි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට කොහොමද පිළිවන් සත්නායේ? හොඳයි හොඳයි. ඊළඟට අහම් ගැටලුව පුණ්‍යාතිපත් කරන්න පුළුවන්. දෙවන් සමනේ ස්වාමීන් වහන්සේ. ඔව්. මට කාසු කාටවත් කියනවා දැනගන්න මට මේ එක්ස්පීරියන්ස් වෙච්ච මම ඇත්තටම very high fever එක මම hospital එකේ මේ අතලොස්සන් ඉන්නේ. මොකද අය කියන්නේ high fever හැදිලාද? ඔව් high fever හැදිලා infection එකක් ඇඟේ. අහහ. ඉතින් මම මට ඒක මොකක්ද කියන එක තියෙනවා නම් මට ඒක ඕන විදිහට ඉන්වෙස්ටිගේට් කරුම් නැති නිසා මට ඒ මා මේ පළවෙනි සුමානේ මට ඇත්තටම ක්‍රෝධයක් තරහක් ආවා ඒ වෛද්‍යවරයා ගැන මොකද තරහ මේක මේ විදිහට වෙන්නේ නැහැ කරන්නේ මම දන්නවා ඊට පස්සේ මම බැලුවා මයිට්‍රික් කරන්න බැලුවා කොහොමද කරලා මට වැඩි කරගන්න බැරි වුණා මම හරියම දුර වෙලා හිටියේ. එතකොට මම අන්තිමට ඇඳගෙන හිතුවා මේ ලෝකයට සාහිත්‍ය ලබා දෙන්න එයා උදව් කරපු නැති නිසා එයා එකමත් තරහ වුණා. එයාට වෛර කරන්නේ. අන්න එහෙම කියලා හිත හදාගත්තාම කෙනෙක්. ඒ විදිහට හිතන්න ගත්තාම මගේ ඒ තිබුණු ක්‍රෝධය වෛරය ඔක්කොම නැතිලා ගියා. ඊට පස්සේ තවත් ඉන්වෝල්මන්ට්ස් ඇවිල්ලා තවත් ස්පෙෂලිස්ට් ලගේ ඒක ඔයාගෙම දැන් යනවා. ඒක එකක්. ඊළඟට මේ හයි ෆීවර් එකක් එක්ක මේ IV ඇන්ටිබයොටික් සේලයින් ඉව යනකොට මට දැනෙනවා. ඇඟේ තියෙන තේජෝ ධාතුවයි එළියෙන් එන සීතලයි දෙක එකතු වෙලා අර ස්කූල් ඔෆ් ෆිෂ් කියන්නේ ස්වාමීන් වහන්සේ. අන්නේ වගේ එකක් මගේ ඇඟේ පුරාම යනවා වගේ දැනෙනවා. මට දැනලා ස්කූල් ඔෆ් ෆිෂ් එක ඔෆිස් එකට යනවා කකුල් දෙනවා. ඒ කකුලේ තරම් එළියට එනවා. ප්‍රශ්නේ වුණ අඩු වෙලාකින් සීලෙන් ඇතුව ඉන්න කොටක් දැන් මම ඉස්සෙල්ල හිතුව ඔය දෙකේ මිශ්‍රණය නේදමට ධාතු ලක්ෂණ දැනෙනවා කියලා. මට දැනෙන මගේ තේජෝ ධාතුව ඇඟේ වැඩි අර කී අඩුයි ওই විදිහේ එකක් දැන් මට දැනුත් ඉන්නකොට දැනෙනවා කියන්නේ හිත කයට අරගෙන ඉන්න බලන්න හැමතිස්සෝ දැනෙනවා මේ අර ස්කූල් ඔෆිස් එකක් ඇර පුරා යනවා ආයෙනවා ඊට පස්සේ අන්තිමට මට දැනුණා ඔය ඒ ස්කූල් ඔෆ් ෆිෂ් වගේ කියන දැනෙන ධාතු ටික මට දැනෙනවා මේක ධාතු වල දැනීමක් තමයි වෙන්නේ කියලා මම දන්නේ මේක ප්‍රපංචයන බවක් මට දැනෙනවා. හරි. ඒක පාට මේක ඔක්කොම ලොකු බැලුම් බෝලයක් ඇතුළට ගිහින් එකපාරටම වැදින් ඉස්සනවා වගේ එකක්. ඒකම ඊට පස්සේ ඒක තුන්වෙනි ප්‍රශ්නේ තමයි ඇත්තටම මගේ අල්ලපු කාමරේ මට ඇහෙනවා ඉන්නේ කොහොම අමාරු හුස්ම ගන්න මම නිකන් ඉන්න වෙලාවට මට කියනවා හිතෙනවා මෙයා මේ ඇස්ම නරක වෙච්ච ලං ප්‍රශ්නයක් කියන ලිරික්කම එහෙම කියලා ඉරලා මම උගන් දැන් ඉඳගෙන උඩක පරයන්කේ ප්‍රාර්ථනා කරනවා මේ ඉඳගම ඒ ඉන්නකොට ආනාපානියත් එක්ක මම කිඳින හැකියිම හුස්ම ගැන සතුටුමත් වෙලා ඉන්නකොට එතකොට මේ ලීඩා ඒ විදිහටම ගැඹුරින් අමාරු හුස්ම ගන්න සත්‍ය ඇහෙනකොට මට මට දැනෙනවා ඊතර පින්දීමක් හැකිරීමක් තියෙනවා මගේ පිම්වීමක් හැකියාවක් තියෙනවා. අන්න ඒ වගේ ටොප් එකට මාව මට දැනුණා. හරි. ඒ ස්වාමීන් මට පැවතී කියන්නේ තාමත් හොස්පිටල් ගිහින් මම හිතනවා මාසයක් පන්නන්න වෙයි වගේ මාසයක් සියයක් හය වින්ඩෝස් වගේ ඉන්නම් සල්ගස් ඉස්සර තවත් දීලා මේ රෝග වෙලා ඉඳලා ජය අරගෙන මේ ඉතියේ මේක එනකොට සොන්නස්ගේ ආපදියට හොඳයි හොඳයි. ඉතින් ඇත්තටම පින්සිත් දෙනවා ඉතින් මේ වගේ මේ අත්දැකීමක් අපි සියලු දෙනාත් එක්ක බෙදා ගැනීම සම්බන්ධයෙන් ඉතින් ඒක අතකින් මෑණියන්ට සතුට වෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් මනස වට ගන්නවා ඇයි මේක මටම උනේ කියලා දුක් වෙනවා. ඉතින් ඉබඳු පරිසරයක් තමයි සාමාන්‍යයෙන් කෙනෙක්ගේ හිතේ තියෙන්නේ. නමුත් දැන් මෙතෙන්දී මේ ටිකක් අපහසු අවස්ථාවක් මෑනියන් උත්සාහ කරනවා කොහොම මේක භාවනාවට දාගන්න. මෙතෙන්දි මොකද්ද වෙන්නේ කියලා විමර්ශනය කරන්න. ප්‍රඥාවන්තව මේක හැන්ඩල් කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඇත්තට මේක හොඳයි. මොකද ඒක ඒක ඇවිල්ලා අපි අර ලෙඩ වෙන්න කලින් භාවනා කරපු ආభాෂය තමයි දැන් අතන ඉදිරිපත් වෙලා තියෙන්නේ. අපිට දැන් ලෙඩ වුණාට පස්සේ මේක එකපාරට කරන්න බෑ. හැබැයි ලෙඩ වෙන්න කලින් අපේ මනස දියුණු කරන්න උත්සාහ කළා සතිපට්ඨානයක් වඩන්න උත්සාහ කළා තියෙනවා නම් එතකොට ලෙඩ වුණාට පස්සෙත් අපිට පුළුවන් කොහොමද මෙතෙන්ටත් මේක එකතු කරගන්නේ කොහොමද හිත ලෙඩ කරගන්න නැතුව ඉන්නේ කය නම් ලෙඩ වුණා හිත කොහොමද ලෙඩ කරගන්න නැතුව ඉන්නේ හිත කොහොමද වට ගන්න නැතුව ඉන්නේ ඒක අපි අර ඒ බුදුහාමුදුරුවෝ කියපු දේ ප්‍රායෝගිකව යොදන්න ක්‍රියාත්මක කරන්න දැන් උත්සාහන්ත වෙනවා. ඒ නිසා හොඳයි ඉතින් මේ උත්සාහය හුඟක් හොඳයි. කොහොමත් ඉතින් මේ කය ලෙඩ වේවි ඒක ඉතින් අපිට වළක්ව ගන්න බෑ. නමුත් අපේ හිත ලෙඩ කරගන්න නැතුව හිත සැහැල්ලුවෙන් තියාගන්න. නැත්තම් මේ යථාර්ථයට මුහුණ දෙන්න. මේක පිළිගන්න. මේක තමයි මේක තමයි කයේ ස්වභාවය. මේක දෙඩ වෙන කයක්. මේකට අනිත්‍ය උදව් කරાવી හැබැයි ඉතින් මට ඒක ගැන 100%ක් ඉතින් කියන්න බෑ. මේ ඔක්කොම ඉතින් සංස්කාර ස්වභාවයන්. ඒත් ඉතින් අපි චුට්ටක් අර මධ්‍යස්ත වෙලා හිතේ ඇතිවෙන ප්‍රතිරෝධය, හිතේ ඇතිවෙන අමනාපය, නොසන්සුන්කම ඒවා පොඩ්ඩක් බැහැර කරගෙන ඉන්න පුළුවන් නම් එතකොට දුක අඩු වෙනවා. ඒතර කායික දුක පමණයි එතකොට තියෙන්නේ. අර හිතින් එන විරෝධාභාසය නැත්තම් හිතින් එන අසහනකාරී ගතිය සෑහෙන දුරට සමනය කරගෙන හිත සැහැල්ලුවෙන් තියාගන්න අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ අර අනිත් කාරණාව තමයි අපි අපේ කය බලබලා ඉන්නකොට ඒ ලැබෙන අවබෝධය නොදැනුවත්වම අනිවාර්යයෙන්ම අනිත් කෙනෙකුට දාන්නත් පුළුවන්. එතකොට මේ අජ්ජත්ත බහිද්දා කියලා කියන්නේ ඔන්නෝක තමයි. අපි පටන් ගන්නෙ අපේ කයෙන්. අපි පින්වීමක් හැකිරීමක් අපි කරගෙන යනවා ඒක අවධානයෙන් ඉන්නවා නැත්නම් ධාතු ලක්ෂණ පහළ වෙන පහළ වෙන ඒවා අපි අවධානයෙන් ඉන්න ඉතින් ඔය විදිහට අපි පුහුණු වෙනවා ඒ පුහුණුව ඇත්තටම බාහිරටත් යොදන්න පුළුවන්. හිතන්න අපි ඉස්සරහ කෙනෙක් වාඩි වෙලා ඉන්නවා. එයාත් භාවනා කරනවා. සමහරට එයා එයාගේ කය ක්‍රියාත්මක වෙන හැටි. එයා හුස්ම ගන්න හැටි. ඉතින් මේකටත් අවධානය යොමු කරා නම් අර මම අත්දකපු දෙයම එයා තුලත් ඒ බාහිර අරමුණෙත් අපිට දැක ගන්න පුළුවන්. ඒ නිසා අජත්ත බහිද්දා කියන එකේ අවස්ථාව තමයි ඔය මෑනියෝ අත්දකලා තියෙන්නේ. අපි හා සමානව මේ කය හා සමානම කයක් තමයි එතනත් තියෙන්නේ. ඒතර අපි සාමාන්‍යයෙන් අපිට වෙලා තියෙන්නේ අපි මේ කායට ලොකු වටිනාකමක් දීගෙන අනිත්‍ය ආදී සාමාන්‍ය විදිහට සලකගෙන තමයි ජීවත් වෙන්නේ. නමුත් ඉතින් මෙතන කය වගේමයි එතන කයත්. අතන කයත්. හැමතැනම තියෙන ඉතින් මේ හුදෙක් ධාතු ස්වභාවයක් පමණයි ධාතුන්ගේ ඒකරාශී වීමක් පමණයි. ධාතුන් දන්නේ නැහැ මේක ඉන්නේ ස්ත්‍රී ස්ත්‍රී කායකද පුරුෂ කායකද අතන තියෙන කයද මෙතන තියෙන කයද කියලා ධාතු දන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. අපි අර එබඳු එබඳු දෘෂ්ටි කෝණයකින් මේක දිහා බලන්න බලන්න අපි තුල අනාත්ම සංඥාවක් තමයි වැඩෙන්නේ. එතන මේ කෙනෙක් පුජ්‍යලයක් මමින් කියලා ගන්න දෙයක් නැහැ. බුදු ධාතු ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. මෙතන තිබුණත් අතන තිබුණත් එතන තිබුණත් එතන හුදෙක් සිද්ධ වෙන්නේ ධාතු ක්‍රියාකාරීත්වයක් කියලා. අන්නේ ධාතු සංඥාව අනාත්ම සංඥාව තමයි අපේ හිත තුල වැඩෙන්නේ. හොඳයි හොඳයි. අපි ඉතින් මේ පුඤ්ඤා විජේසුන්දර මහත්මියට ඉක්මන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. අපි එහෙමනම් ඊළඟ ප්‍රශ්නෙට යමු වෙනවා. හොඳයි හොඳයි. බුද්ධිට ඊළඟ පැනය අසන්න පුළුවන්. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඔය සමහරක් අය කියනවනේ සුඛ පටිපදාව දුක්ඛ පටිපදා කියලා පටිපදා දෙකක් දැන් ඒක ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. මම ලොකුවට නම් විස්තර මට මේ කියන්න එහෙම අමාරුයි. සාමාන්‍යයෙන් නම් කියන්නේ දැන් සුඛා පටිපදා කියන එකේදී අ කියන්නේ ලොකුවට දුක් වේදනා හරහා යන්නේ නැතුව නිකම් මෙහෙම සරලව කියන්න පුළුවන්. හිතන්න යම් එක්කෙනෙක් ඉන්නවා වේදනානුපස්සනාවක් වඩනවා හැබැයි යාට වේදනානුපස්සනාවේ මතුවෙන්නෙම දුක් වේදනා. වැඩි වැඩියෙන්ම දුක් වේදනා මතුවෙනවා. ඒ හරහා එයා ගිහිල්ලා ඉතින් ඔන්න අපි හිතමු අරහත්ත්වයටපත් වුණා. තවත් කෙනෙක් වේදනානුපසනාවක් කරහා යනවා. හැබැයි එයාට මතු වෙන්නේ සැප වේදනා. ඒක හරහා ගිහිල්ලා එයා අරහත්ත්වයටපත් වුණා. ඉතින් එතකොට බැලුවාම අර පේන තියෙන්නේ මතු වෙන අරමුණු වල අපිට කිසි පාලනයක් නැහැ. හැබැයි මතු උනේ දුක් දුක් දුක් වේදනා එක්කෙනෙකුට මතු උනේ සැප වේදනා තව එක්කෙනෙකුට. ඉතින් ඒක අර ඒකාතකින් තමන් ලැබපු පාරමී ශක්තිය තමයි. ඒ විදිහට අපිට විස්තර කරන්න පුළුවන්. තවත් පැත්තකින් කියන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නවා බොහොම ඉක්මනට මේක කරගන්නවා. කියන්නේ වැඩි කාලයක් යන්නේ නැතුව එයා ටටක් ගාලා මේ ටික කරගෙන කරගෙන කරගෙන ගියා. හිත ඉක්මනටම සමාධිමත් වුණා. හිත එක්ක ඉක්මනටම විපස්සනා නුවණක් උපදව ගත්තා. ඉක්මනටම වැඩෙත් ඉවර කරා. තවත් එක්කෙනෙක් ඉන්නවා එහෙම නෙමෙයි. සෑහෙන වෙහසක් දරුවා. ඉතින් ඒ හරහා ඒ හරහා යනකොට ඔන්න කය ලෙඩ වුණා. ඒවටත් පිළියම් යදුවා. ආයිත් ඔන්න කරා. ආයි කාලයක් තිස්සේ කායනුපසනාව කරා. කාලයක් තිස්සේ වේදනානුපසනාව කරා. ආයිත් ඔන්න තව තවත් ප්‍රශ්නත් ආවා. ඒකත් හරහා ගියා. ආයිත් ඔන්න දේවල් කරා. කොහොම ඉතින් කාලයක් තිස්සේ සෑහෙන පරිශ්‍රමයක් දරලා එයාත් ඉතින් හැබැයි වැඩේ කරගත්තා. ඉතින් ඔන්න වගේ විෂමතාවයන් තියෙනවා එක එකාය මේ යන ගමනේ. ඒ නිසා හුඟක් දෙනෙක් ප්‍රාර්ථනා කරනවා සුඛාපටිපදා කිප්පා විඥා පැත්තෙන්ම ලැබේවා කියලා. ඒ කියන්නේ බොහොම සුවසේ වැඩි දුකක් හරහා යන්න නොවි හැබැයි ඉක්මනටම මේ මාර්ගඵල ප්‍රතිවේදේ කරන්න ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් අපිට ඉතින් හරියටම කියන්න බෑ ඉතින් ඒක ප්‍රාර්ථනා කරා කියලා වරදක් නැහැ. අපිට ඔය හරහාම ඔය ක්‍රමයටම ලැබෙන්න යන්න පුළුවන් වෙයිද කියලා ඉතින් හරියටම කියන්න බෑ. ඉතින් ඒක ඉතින් කෙනා එක එක කෙනා ලැබපු ආකාරය තමයි ඉතින් අර එන විදිහට බලබලා වැඩේ කරගෙන ඉදිරියට යන්න තමයි තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්ස. තව එක ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්ස. දැන් ඔය මාර්ගඵල ලබනකොට කෙනෙක් ඒ හැම කෙනෙක්ම ස්වාමීන් වහන්ස ඔය ස්කන්ධ ආයතන ඒ හැම දෙයක් ගැනම දැනුමක් දැනගන්නවාද ස්වාමීන් වහන්ස නැත්නම් ඒකෙත් ඉතින් මම දන්නේ නැහැ. ඉතින් එක එක්කෙනාගේ මට්ටම් වලින් දැන් පංචස්කන්ධයම අනිත්‍යයි කියලා දැනගන්නවද ස්වාමීන් වහන්සේ? නෑ එහෙම කියන්න බෑ. නෑ එහෙම කියන්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් එක සූත්‍රයක් තියෙනවා පදේශ සූත්‍රය කියලා. ඒ පදේශ සූත්‍රයේදී අනුරුද්ධ සාමණේර වහන්සේ දේශනා කරනවා ඔය සීක පුජ්‍යලයක් කියලා කියන්නේ. මේ සතර සතිපට්ඨානයන්ගෙන් එක ප්‍රදේශයක් වඩපු කෙනෙක්. සම්පූර්ණ හතර සතිපට්ඨානයෙන් වඩපු කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි මට්ටම් වලදී පවා කෙනෙක් ඉන්නේ මේකේ පරිපූර්ණත්වයක නෙමෙයි තාම නිකන් ප්‍රදේශ යම් යම් කොටස්. එතකොට ඒ කියන්නේ සතර සතිපට්ඨානයම වඩන්න ඕනේ උපාදානස්කන්ධ පහම අවබෝධ වෙන්න නම්. හිතන කායනුපසනාව විතරක් නම් කෙනෙක් ප්‍රබලව වඩන්නේ. එතෙන්දී යාට වැඩියෙන් අවධානය අවධානයට යාගේ ලක් වෙන්නේ රූපස්කන්ධය, රූප උපාදානස්කන්ධය. වේදනානුපස්සනාවක් නම් කෙනෙක් වඩන්නේ එතෙන්දී වැඩිපුර අවධානය ලක් වෙන්නේ වේදනා වේදනා ස්කන්ධය. වේදනා වේදනා උපාදාන ස්කන්ධය. ඊට පස්සේ චිත්තානුපසනාවක් වඩනකොට එතෙන්දී බොහෝ විට අපිට කියන්න පුළුවන් විඥාන ස්කන්ධය, විඥාන උපාදාන ස්කන්ධය මේ අවධානය ලක් වෙනවා කියලා. නැත්නම් සංස්කාර උපාදාන ස්කන්ධය යම් පමණකට අවධානය ලක් වෙනවා කියලා. ධම්මානුපසනාවකදී නම් මේ උපාදාන ස්කන්ධ පහම සෑහෙන දුරකට අවධානය ලක් වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා අර කෙනෙක් හොඳට සතර සතිපට්ඨාන ධර්මයන්ම තව තව ප්‍රගුණ කරද්දී ප්‍රගුණ කරද්දී තමයි මේ උපාදානස්කන්ධ පහම කෙනෙකුට වැටහෙන්න පටන් ගන්න. ඒ නිසා අපිට කියන්න වෙන්නේ ඒ උපාදානස්කන්ධයන්ගේ ගැන තියෙන අවබෝධයේ පමණට තමයි එකතකින් එයා කොච්චර මට්ටමකද ඉන්නේ කියලා තේරුම් ගන්න සිද්ධ වෙන්නේ. ඒවා ප්‍රායෝගිකව අත්හත් මේ අත්දකලා ඒවැ ඒවෙන් හිත මුදවගෙන උපාදාන නොකර ඉන්න පුළුවන් හැකියාව යම් කෙනෙක් හදාගෙන තියෙන්නේ කොපමණකටද කියන කාරණය මත තමයි අපිට යාගේ අවබෝධයෙන් නම් කියන්න වෙන්නේ. අනිත් එක තමයි දැන් අර දැන් හිතන්න කායानुපස්සනාව වඩද්දී අපි කතා කළා ඒක දැන් රූප උපාදානස්කන්ධයට අයිති කියලා. එතන ඒක තමයි විමර්ශනය කරන්න කියලා. හැබැයි ඒක විමර්ශනය කරද්දී යා ධාතු මුහුණුවරකින් ඒක හඳන්න පුළුවන්. නැත්නම් ඒක අවබෝධ කරගන්න පුළුවන්. ධාතු මනසිකාරයක් එයා හරහා යන්න පුළුවන්. එතකොට එයාගේ හිතේ ප්‍රබලව වැඩෙන්නේ ධාතු සංඥාව. අනාත්ම සංඥාව. ඉතින් ඔන්න ඔය වගේ පැතිහරහත් විවිධාංගීකරණයක් තියෙනවා. ඒ නිසා අපිට හැමෝම එකම මොඩල් එකට එකම රටාවට යා යුතුයි කියලා කියන්න බෑ. එක්කෙනෙක් ධාතු සංඥාව හරහා ගිහිල්ලා නුවණ උපදව ගන්නවා. හිතේ පාරිශුද්ධියක් ඇති කර ගන්නවා. තවත් කෙනෙක් හිතන්න ආයතන හරහා ගිහිල්ලා ඒ අවබෝධය ඇති කර ගන්නවා. තවත් කෙනෙක් උපාදානස්කන්ධ හරහා ගිහිල්ලා ඒ අවබෝධය ඇති කර ගන්නවා. ඒ නිසා මේවා විවිධත්වයන් තියෙනවා. ඉතින් එක එක්කෙනා ඒ තමන්ගේ අවබෝධය ඇති කරගන්න පාවිච්චි කරන උපකරණවල ආයුධවල වපසරියේ වෙනස්කම් තියෙනවා. ඒවා හැමෝටම එකම ආකාරයේ විය යුතුයි කියලා නියමයක් නැහැ. එහෙමයි සවිනස ගොඩාක් පිං සිද්ධ වෙන සවිනස තේරුවන් සරණයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව ධම්මිකාට ඉදිරිපත් කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඔව් ඇහෙනවා. සාකරිනි අද ධර්ම දේශනාවේ පොඩි කරුණක් දැනගන්න. කෙසේ 11ක් ගැන පහසුතුමා මට එකක් මිස් වුණා. මට ඒක හරියට තේරුන්නේ නැහැ. මම මුලින්ම විචිකිච්ඡාව, අමනසකාරය, තීන මිද්දිය, තැති ගැනීම, පිපිලීම, කායදරත, ප්‍රබල විචීරය පස්සේ වහන්සේ අද දේශනා කරපු ඒවායි තෘෂ්ණාව කියන අපිට ප්‍රබල වීරයට ප්‍රබල වීරය කියනට වඩා එතන අධික වීරය උමනාවට වඩා වැඩි වීරය ඊළඟට එනවා අතිලීන වීරය කියලා උමනාවට වඩා අඩු වීරය අහහ එතන දෙකක් ඇත්තරම ආ එතන දෙකක් තියෙනවා එතන දෙකක් තියෙනවා ඔව් එතන දෙකක් තියෙනවා එක අවිචාරද්ද වීරය කියන එකයි අනිත් එක ඊට වඩා අඩු වීරය කියන ඕන ඒකට පළවෙනි එකට කියන අච්චාරද්ද වීරයන් එන්න මම චුට්ටක් මේක ආයෙත් කරන්නම් මේ හරි පෙන්නන්නේ මෙන්න මේක මේ හත හත කියලා දාලා තියෙන්නේ අච්චාරද්ද වීරයන් කියන එක හත්වෙනි එක අට පෙන්නන්නේ අතිලීන වීරයන් කියලා මේ කියන්නේ ප්‍රමාණවත් නැති ආ ආ හරි හරි ස්වාමීන් වහන්සේ මට ඒක තමයි මේ ඉසුලි. හරි. හරි ස්වාමීනි. හොඳයි. හොඳයි. හොඳයි. ඊළඟ දහම් ගැටලුව ආනන්ද පියාණන්ට අසන්න පුළුවන්. අසසාරණත ඇනවත. ඔව් ඇනවා. ආසාරණ සහානුභාවය ආනා ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි සම්පන්න කරනකොට පැටිලා නවතන නැගිටලා භාවනා කරනවා කියලා කරනවා මට මතකයි සාමාන්‍යයෙන් අපි භාවනා කරනකොට සමානලාට මේ බෙල්ල කඩාවැටෙන නිසා ආයෙක පාට ආයෙත් වැඩේ කරගෙන යනවා ඊට පස්සේ නේද? ආ මහත්ය කියන එක ඇත්තට පැහැදිලි නෑ වාක්කාරයේ මේ සිග්නල් වල ප්‍රශ්නයක් තියෙනවා. දැන් පොඩ ආයි කියන්නකෝ මේ කියපු කාරණේ. ආ දැන් පැහැදිලි වෙනවා ඔව් ඔව් ඔව්. පැහැදිලි? ඔව් පැහැදිලි. දැන් කියන්නකෝ ආයි. ආ ස්වාමීන් වහන්සේ සඳහන් කළේ අර ස්වාමීන් වහන්සේ කෙනෙක් සක්මන් භාවනාව කරනකොට වැටුණයි කියලා දෙකිලා වගේ. ඔව් ඔව්. ඒ වගේ දැන් අපිටත් සමහර වෙලාවට මේ භාවනා කරනකොට බෙල්ල කඩා වැටිලා නිින්ද ගියානවා නිින්ද ගිහලා ආය ඇහැරිලා අපි ඒ භාවනාවට එනවා ඒ එහෙම වෙන්නේ ඇයි ස්වාමීන් වහන්සේ නෑ ඒක තමයි ඉතින් අපිට මේ කියන්නේ අපිට හරියටම එකපාරටම ඔක්කොම හරියන්නේ නෑ මේ දේවල් වල අඩු වැඩි වීම සිද්ධ වෙනවා අපිට තාම තේරෙන්නේ නෑ මේවා සමබර කරගන්න ඇතැම් වෙලාවට ඇතැම් ඇතැම් නීවරණ ඉස්සරහට ඇවිල්ලා ඒවා ජය ගන්න අපි පරදිනවා මේ වෙලාවේදී ඔය වගේ ප්‍රශ්න ඇති වෙනවා. අර කිව්වත් වගේ තීන මිද්දේ ඉස්සරහට ආවට පස්සේ අපි ඒක හරියට මේ ඒක වැඩ පැවැත්වුවේ නැත්තම් ජයගත්තේ නැත්තම් ඉතින් ඔන්න බෙල්ල කඩන් වැටෙනවා නිින්ද යනවා වගේ ප්‍රශ්න එනවා. සමහරවිට ඉතින් මේක චින්න විද්දයට බර වෙච්ච සමාධියක් අස්ස හිර වෙලා ඔන්න ඉන්නවා. ඉතින් වගේ ප්‍රශ්න එනවා. හැබැයි පස්සේ ඔය දිගට දිගට කරගෙන යනකොට ඔන්න යම් යම් ක්‍රම සහ විදි අහු වෙනවා කොහොමද මේක හරියටම කරගන්නේ? තීන මිදිර අහු නොවි ඉන්නේ කොහොමද? බෙල්ල කඩන් වැටෙන්නේ නැති වෙන්නේ ඉන්නේ කොහොමද? ඉතින් ඉරියව් සකස් කරගන්නේ කොහොමද? කියලා ඉතින් අපිට ක්‍රම අහු වෙනකොට ඔන්න ආයි හරියනවා. ඒ නිසා ඔක්කොම ඉතින් පුහුණුවක් කියලා තමයි කියන්න තියෙන්නේ. සාස්වානංශ මේ මගේ යාළුවෙක් ඉන්නා මේ එයා භාවනාව පටන් ගන්නවා ඉන්න එයා කකුලයි බෙල්ලයි යහැරෙනවා. හ්ම් ඒවා මගේක වීඩියෝ කරගෙන ආතියාගේ. ඔව්. නෑ මේ සමහර විට හැබැයි යාට නම් මට හිතෙනවා මේ එකක් තමයි යෝගකින් කාලයක් යනකොට මග යරෙන්න පුළුවන්. ඒක එකක්. එහෙමත් නැත්නම් ඔයාට එයාට පුළුවන් ඉඳගෙන භාවනා කරන වෙනුවට සක්මනට යන්න. මොකද හුඟක් වෙලාවට වෙන්නේ ඉඳගෙන භාවනා කරනකොට අපිට සමාධිය උච්චන්න වෙලා සමාධිය වැඩි වෙලා සතිය ප්‍රඥාව අඩු වෙන්න පුළුවන්. ඔන්න ඔය ප්‍රශ්නේ එන්න පුළුවන්. හැබැයි සක්මනේදී එහෙම නැහැ. සක්මනේදී එක්තරා අන්දමකින් ඔය සමබරතාවය පවත්වගෙන අපිට ටිකක් ඔය දේවල් ගැන අවධානයෙන් මේ යන්න පුළුවන්. ඒ නිසා මම නම් හිතනවා එයාගේ සතිය මදි වෙන්න පුළුවන්. ඒ නිසා සක්මන වැඩිපුර කරන එක වඩා සුදුසු කියලා මට හිතෙන්නේ. ආ ඒක පටන් ගන්නවා ඉතින් ඉරෙන්න ගන්න එහෙමයි. නෑ මං නම් හිතන්නේ අරක හොඳයි ඊට වඩා ඉඳගෙන ඉන්නවට වඩා. එයා සක්මන් කරන්නේ කිව්වනම් ඔව් ඔව් ඔව්. ඒක බොහොම දෙයක් කරනවා. අනිත් එක මට සංකම් වලදී ඔයලා දැනලා වාහනවලලා දෙන්නේ මේ ප්‍රශ්නේ ඇහෙන්නේ නැහැ නේ මහත්තයා. ඔය වගේ ප්‍රශ්න කොහොමත් ඇහෙන්නෙත් නෑ ටිකක්. ඔව්. අපි ඉතින් ඊළඟ ප්‍රශ්නයකට යමු නේද? ආ ආ එම හොඳයි හොඳයි හොඳයි හොඳයි ඊළඟ තහම් ගැටලුව ඉන්දිරාට ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ මා වැයනවා ගන්න. ඇයනවා. ස්වාමීන් වහන්සේ ධාතු සංඥාව යන්නේ නදාස් කරන මේ මොකද්ද ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ පෙරුවන් සරණයි. හොඳයි. අපි සාමාන්‍යයෙන් මේ කය ගැන හිතාගෙන ඉන්නේ මෙතන ඔන්න සත්වයක් ඉන්නවා මෙතන පුද්ගලයෙක් ඉන්නවා මෙතන ඉන්නේ පිරිමියෙක් මෙතන ඉන්නේ ගෑනු කෙනෙක් මෙතන ඉන්නේ අම්මා කෙනෙක් මෙතන ඉන්නේ තාත්තා කෙනෙක් මං ඇවිල්ලා ගුරුවරයෙක් මං ඇවිල්ලා දොස්තර කෙනෙක් ඉතින් ඔහොම අපි දාගත්ත සංඥාවක් තමයි තියෙන්නේ මම ඇවිල්ලා මිනිස්සෙක් ඉතින් ඔහොම ඉතින් අපි දාගත්ත සත්ව සංඥාවක් තමයි අපේ සාමාන්‍යයෙන් තියෙන්නේ දැන් ඊට පස්සේ හිතන්න අපේ හිතේ යම්කිසි ඒකාග්‍රතාවයක් හදාගෙන කයට අවධානය යොමු කරගෙන මේක හොඳට විමර්ශනය කරමින් යනකොට අපිට තේරෙනවා ඔන්න තදවීමක්, රළු වීමක්, බර වීමක්, සැහැල්ලු වීමක්, ගොරෝසු වීමක්, මෘදු වීමක්, ඒ වගේම අපි හිතමු ගලාගෙන යාමක්, සෙලවීමක්, චලනයක්, කම්පනයක්, උණුසුමක්, සිසිලක් ඔන්න කියන ප්‍රාථමිකම මට්ටමේ ධාතු ලක්ෂණ මේ කයින් නිරූපණය වෙන්න ගන්නවා. එතකොට ඔය කතා කරන්නේ තනිකරම ධාතු. يعني ඔය අපි තේරුම් අරගෙන තියෙන්නේ ධාතු ක්‍රියාකාරීත්වය තමයි තේරුම් අරන් තියෙන්නේ. ඉතින් එතකොට කාලයක් කොහොම වඩමින් ඉන්නකොට යාට තේරෙන්න ගන්නවා මෙතන මේ නැහැනේ සත්‍යය. මෙතන නැහැනේ පුජ්ජලේ. මෙතන නැහැනේ මමෙක් කියලා දෙයක්. මෙතන මේ හුදු ධාතු ක්‍රියාකාරීත්වය පමණයිනේ තියෙන්නේ. මේ ධාතු විවිධාකාර ලක්ෂණ ඉදිරියට ඉදිරියට එනවා. ඒගොල්ලෝ වෙනස් වෙනවා. මේ හැරෙන්න මොකක්වත් මේකේ නැහැනේ. කියන ඔන්න අවබෝධයක් කියලා. ඔන්නෝකට අපි කියනවා ධාතු සංඥාවක් කියලා. මොකද අර තිබිච්ච සත්ව සංඥාවෙන් පුද්දල සංඥාවෙන් බැහැර වෙලා දැන් අර යෝගාවචරගේ හිතපත් උනේ ධාතු සංඥාවට. හොඳයි මම හිතන්නේ මේ එයාගේ යම් විසන්දවීමක් සිද්ධ වුණා නැත්නම් ධාතු සංඥාවටපත් වුණාද දන්නෙත් නැහැ. කෙසේ නමුත් අපිට වෙන ප්‍රශ්නයක් පැන නැගිලා නැති නිසා ඔව් අද දවසේ තවත් පොඩි මේ වැඩ කටයුත්තක් අපිටත් යෙදලා තියෙන නිසා අද මමත් තාමත් වැඩ සිටින්නේ නිස්සන වනයේට අනුබද්ධ ඉමදුව ධම්මවිජය ආරණ්‍ය සේනාසනේ. ඉතින් පූජනීය ලොකු සාමණේරයන්සත් මේ වෙනකොට මෙහිට වැඩම කළා තියෙනවා කුටි පූජාවක් තියෙනවා මෙහි. ඒ නිසා මම අද ධර්ම දේශනාවත් ධර්ම සාකච්ඡාවත් මෙතනින් સમાપ્ત කරනවා. අපි මේ දවසේ රැස් කරගත්තා මේ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. අප සියලු දෙනාටම උතුම් වූ නිවන් ස්වාබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු.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 හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි.